අයොත්ගායං විහෙරති ගංගායන ගියාතේ අන්දසාකෝ කංගවා මහන්තං දාරුක්ඛං ගංගායන ගියාසෝතේන විහෙමානං විත්වාන විත්‍රෝ ආමන්තේති පස්සචනා තුම්මේ විත්‍රේ අමං මහන්තං දාරුක්ඛං ගංගාවනදියාසෝසේන විහමානන්ති ඒවං බන්තේ සත්‍යං වික්ඛවේ මහන්තෝ දාරුක්ඛන්‍தோ නෝරිමං තීරං උපදස්සති නකාරිමං තීරං උපදස්සති නේ මග්ගේ සාසේ දික්ඛති නතලේ උච්චිච්ඡති නමනස්සංගාහෝ ගහස්සති නමනස්සංගාහෝ ගහස්සති නාවත් සංගාහෝ ගහස්සති නන්තෝ කුසී භවිස්සති ඒවායං වික්ඛවේ මහන්තෝ දාර සංඝෝ සම්මුදමින්නෝ සම්මුදතෝන සම්මුද සම්භාරෝ සංකේතෝ සම්මුදමින්නෝ විදෙක්ඛවේ ගංගාය නන්දියාසෝතෝ සම්මුදතෝන සම්මුද සම්භාරෝ ඒවමේව සුන්නති භික්ඛවේ නෝදිමං සීරං උපගච්ඡත නකාරිණං සීරං උපගච්ඡත නමද්දේ සංසේදිස්සත නකලේ උච්චේදිස්සත නමනුස්සංගා භවිස්සත නමනුස්සංගා භවිස්සත නාවත් සංඝා භවිෂ්‍යති මං සෝති භවිෂ්‍යති එවං තුම්හි විස්තරේ නිබ්බාන නින්නාහෝත නිබ්බාන තෝනා නිබ්බාන සම්භාරා සංකිස්සේතු නිබ්බානින්නාදිත්තවේ සම්මාදිත්ත නිබ්බානතෝ නා නිබ්බාන සම්භාරාති අතිදාවේ චෝදනීය මහෝපාධ්‍යාය මහානිකානන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය සර ශ්‍රද්ධාවන්ත පින්වත්නි සුනෝකාග්‍රව භාග්‍යවත් අරිහත්නාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් දිනක් අයෝධ්‍ය පුරයෙහි ගංගා නම් ගඟ අසබඩ නදී තීරයේ නිවද වාසය කරන අවස්ථාවක් වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දකින්න ලැබුණ ගංගා නම් නදියේ ඇද පහරින් ආවි යන්නා වූ මහත් දවසක් දක්වන්නේ. ඈත පළාතක සතරක් කොට සතුන ලද මේ ආධාර ස්ථානය ගැන සැද එම නිමිති කරගෙන සිද්ධ සාසනය වගේ නිවන් මාර්ග පහදා ගැනීම මේ සූත්‍ර ධර්මය දේශනා කළා දාලා මේ සූත්‍ර ධර්මයේ නම සඳහන් වන්නේ ධාරුස්සංගෝපන සූත්‍රය නම්යි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසමතා වදාලා මහණෙනි ගංගා නදී ප්‍රෝපකෙහි ආර්යයන් අර මහත් දවසද සංඝ සේනවද එසේ ස්වාමීනි මහණෙනි මේ මහා දවසද යම් හේතුන් මහා පීරේක මෙතනුවේ නම් මහා පීරේක මෙතනුවේ නම් නඟ නොහිලිනේ නම් ගොඩදිනකට අය මූලේ නම් මනුෂ්‍යයෙකු නොදක්වේ නම් අමනුෂ්‍යයෙකු නොදක්වේ නම් සුලියක ප්‍රශ්නේ නේන අතුලත පූතිභාවයට නැගියන මේ මහා ජලසඳ මහා සාගරයට කමිනවා මක්නිසාද මේ ගංගා ජලය ගංගා නදියෙහි සඩකාර මුහුදට නිල්නව මුහුදට ප්‍රවාහනව මුහුදට සම්භාරවයි ගමන් කරන්නේ ඒ නිසා මේ ධාරු ඛණ්ඩය මහා සාගරයේ වෙත කමිනලා මාමිච්ච වර්ණයෙන් විශ්වම ඒ සමුද්‍ර ජලය මත ලක්ෂණ වීමට නැත්නම් එහි දිවිතන ශෝභා සම්පන්න අවස්ථාවකට පත් වෙනවා කියන සහදා වදාරලා එම නිදසුන් කරලා බුද්ධ ශාසනයට මහන්සේ හරිනා මහන්සේ බුද්ධ ශාසනයට නිදසුනක් වශයෙන් ඉදිරිපත් කරනවා ඒවමේව කෝතුන් මේ පිළිස්සෙයි මම මේ විදිහට ප්‍රතිපදින මහා කීරයක මෙතනින් යතුයි යහා සීලයට නොසැලෙන්නොත් නැඟ නොගිලුනොත් වඩදිනකට කල්ු නුනොත් මිනිස්යාගේ ග්‍රහණයකට අසු නුනොත් අමනුෂ්‍යයාගේ ග්‍රහණයකට අසු නුනොත් සුලියකට අසු නුනොත් අතුලත කීති භාවයකට සතු නුනොත් මානමිකේ මේ මහා ධනකඩමේ නිර්වාණ සුරේත නිම්නව ගමන් කරනවා වෙනවා මක්නිකාද මේ බුද්ධ ශාසනයේ සම්මා දිට්ඨිය නිබ්බාණයට නින්නව නිබ්බාණයට ප්‍රවණව නිබ්බාණයට ප්‍රාභාරවයි පවතින්නේ ඒ නිසා මහණෙනි සතෙහි මේ බුද්ධ ශාසනයෙහි ඒ නිර්වාණයට නින්නව නිර්වාණයට ප්‍රවණව නිර්වාණයට ප්‍රාභාරව පවතින කියන මේ විදිහට විහාරසාන ශාසනයට වදාලා ඒ සංස්කෘත මාධ්‍ය කිය අනුසංගයේ ලක්ෂෝ ප්‍රශ්න කිරීමට සමත් වූ ස්වාමීන් වහන්සේ නම නිවාස ආශාවක් දාලා ස්වාමීන් වහන්සේ වහන්සේ බුද්ධ ශාසනයේ ගමන් කරන විසුණු වහන්සේට ඕදින තීර මහා තීරේ කවරේද? පාරිම තීර, සුබද තීරේ කවරේද? නග ගුණා දස්ම නම් කවරේද? වඩ දිනකට සල්ලි වීම නම් කවරේද? මනුෂ්‍යයන්ගේ ග්‍රහණය නම් කවරේද? අමනුෂ්‍යයන්ගේ ග්‍රහණය නම් කවරේද? එවැගේම ආවත්තේවත් පිළිවෙලම් කවරේද? අතුලක සූසිභාවය නම් කවරේද කියන ප්‍රශ්න කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව එය විවරණයට වදාලා මහාන මහා පීරේවත් පෝරිණ පීරේ කියන්නේ ආධ්‍යාත්මික ආයතන හයයි. සත්‍යසෝත ඥාන ජීවා කාය මන. මේ ආධ්‍යාත්මික ආයතන හය සංඥාදිත්‍ය ඥාන වශයෙන් යම් දිට්ඨිය වහන්සේ නමක් කලකනවා නම් ගන්නවා නම් ඒක ඕරින තීරයේ පෙරවත් මහා තීරයට ආවීමක් වෙනවා. කාර්ම තීර නම් හඳුන්වා වදාලා ධාගර ආයතන කලෙ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය ධර්ම කියන මේ ආයතන හය බාහිර ආයතන හය සංඥාදිත්‍ය ඥාන වශයෙන් ගන්නවා නම් එය කාර්ම තීරයවත් මහා තීරයට ලං වීමක් වෙනවා. නද විලා දක්මලා නංගු රාගය නම් හඳුන්වන કૃષ્ණාව බව පහදා වදාලා තමා උතන සතන නානාවිද ප්‍රියමනාප දේවල් ප්‍රාර්ථනා කරමින් සන්තෝෂයෙන් විනෝද වෙමින් යම් કૃષ્ණාවක් වදනනම් ඒක නංගු රාගය හරියට අර සමේ ගංගාව නද ඒ මහත් දරකඩ විලා දක්නා වැනි අවස්ථාවක් වෙනවා කියන පහදා වදාලා ඊළඟට ගොඩක සම්මිලීම නම් අස්මිමානස්ස තං අදිවචන අස්මිමානේ හොයක් තමන්ගේ යම් යම් කාරණා මුල් කරගෙන විශක් වශයෙන් තමා සිතාමතා අත්තා වූ මාන්නය ගොඩක සම්මිලීමක් වෙනවා කියන පහදාවා දාලා මනුෂ්‍ය ග්‍රහණය නම් හඳුන්වා වදාළ තමන්ගේ ඥාතීන් තමන්ගේ දායක කාර්කාදීන් සම්බන්ධව සමග සතුට වෙමින් සමග කෝප වෙමින් සුවපත්ව සිටිතෝ අවස්ථාවේ සමනොත් සිටිත භාවයෙන් ගත කරමින් දාසාදීන් දුක්ඛිත අවස්ථාවේ සමනොත් දුක්ඛිත භාවයට සමනොත් ප්‍රාසවරුන් වේම අසුතුල නියදී වාසය කරනවා නම් මේක මනුෂ්‍යග්‍රහණය නමින් හඳුන්වලා දාලා අමනුෂ්‍යග්‍රහණය නමින් පහදා වදාළ යම් කිසි විසූන් වහන්සේ නමක් දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කරනවා නම් ධර්ම සම්පත් ප්‍රාර්ථනා කරනවා නම් එවැනි දෙව්සත බඹසත් සතා සතුන් පිළිවෙත් පුරනවා නම් මේ අමනුෂ්‍යග්‍රහණය නම් වෙනවා කියන සහජා වදාලා ආවස්සග්‍රහණය නම් හඳුන්වා වදාළේ පංචකාම සම්පත්තියයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය කියන මේ ඉන්ද්‍රියස්ත ගෝචර වෙන පංච අරමුණු කාම තෘෂ්ණාවෙන් ඇලෙදල් ඇලෙදලේ එසේ ආශා කරමින් ලැබූ සම්පත් පරිහරණය කරමින් එහි යදනවන්නා එවැගේම නොලැබූ සංස්කාම සම්පත් පතනවා නම් ඒ ගමන සිත සුඛා කාල දෙවනවා නම් මේක ආවත්තේ පැසවීමක් හෙවත් ගිය කුලයේ පැසවීමක් හා සමානයි කියන සාධාරණ දාලා අන්තේ කූති භාවෝතිකෝ බිස්සු යනාදි වශයෙන් වදාලා අතුලත කූති භාවයේ කුණ වීම නම් යම් කිසි බිස්සෝන් වහන්සේ නම නිස්සීල වෙන එවැගේම පාප කර්මාන්තයේ යෙදී වාසය කරනවා නම් සංගරෝණී සාහස් කටයුතු වල යෙදෙනවා නම් එවැගේම තමන් අක්ෂරමණයේ ක්‍රමන භාවය අඟවනවා නම් තමන් කෙලස් නැති නැති නොකල කෙනෙක් කෙලස් නැති කෙනෙක් කෙනෙක් හැටියට අඟවනවා නම් එවැගේම සතකටයුතු කල්පන නැතුව ජීවත් වෙනවා නම් මෙන්න මේ ආදි වශයෙන් තියෙන අභ්‍යන්තරයේ අපවිත්‍ර භාවයට කියනවා අන්තෝපෝති භාවය කියලා මේ කරුණ පහදාලා දාලා මේ සියල්ලට සරන් දීගෙන සිටියා ඒ ස්ථානයේ නන්ද ගෝපාල කියන පින්වතුන් කෙනෙක් එතුමාට මේ කාරණා අහගෙන සිටීමේදී මහත් ධෛර්යයක් හා අවබෝධයක් ඇති වුණා. ඉතින් කනුන බුදුරජාණන් වහන්සේට වන්දලා කියා හිටියා ස්වාමීනි මට පුළුවනි භාග්‍යවතුන් වහන්සේ වදාළ පිළිවෙලට ඕර්ම තීරයට හෙවත් මහා තීරයටපත් නොවේ. ආර්ම තීරයටපත් නොවේ. නද දිලා දකින්නේ නැතිව බඩ දිනකට කල්ු නොවේ. මිනිස්යන්ගේ ජනනකට කාසු නොවේ. අමනුෂ්‍යයන් ජනනකට කාසු නොවේ. දින කුලිය ප්‍රකාශ නොවේ. අතුලක කූටි භාවයකටපත් නොවේ සුද්ධ සාසනය නිර්වාණයට නිම්නව නිර්වාණයට නමෙදෙන නිර්වාණයට නබුරු වේදන ගමන් කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන්ට මට පුළුවනි. එනිසා භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් මට පරිද්ද දෙන සේක්වා කියන පරිද්ද ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාලා නංගල විශේෂයෙන්ම තමන් රස බලා ගන්නා මේ ගවරල ස්වාමීන්ට ආහාර දීම උන්සේ කියලා. ස්වාමීන් මේ ගලය රසකතෝමින් නිසා ඒ ස්වාමීන් වෙත ඒකාන්තයෙන් ගමන් කරනවා කියලා සඳහන් කළ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා නන්දය මේ ගවයන් ස්වාමීන් වරුන්ට ආහාර දීලා සමනෙන්තේ තුන දවනෝ වදාලා එයින් නන්ද ගෝපාල තුමා තමන් රස බලා ගන්නා ගවරන්තුව ස්වාමීන්ට භාර දීන සමින ඉදකාස්නේ ප්‍රෝජා සම්පත්තිය ලැබුවා එවැගේම බුද්ධ ශාසනයේ අස්ත්‍රනාදල එකලාව වීර්යව වීර්යවන්තව කෙලස්ථාන වීර්ය වැඩමින් සති සම්පජන්ණය වැඩමින් චිත්ත භාවනා ප්‍රඥා භාවනාව යෙදුණ නුඹෝ දවසකින්ම බුද්ධ ශාසනයේ උසස්ම ඵලය වෙන ජාතිය ක්ෂය කරන එවැගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ භාවයට සමුණු වෙන සංයෝජන ප්‍රහාණය කරන අනුශේධයන් කියවන ඒ අරිහත් මාර්ග ඵලයෙන් අසංකත ධාතු සංකාත කාන්ත නිර්වාණය අවබෝධ කරගන්නට යෙදුණා. බුද්ධ ශාසනයේ වැඩ සිටිය රහතන් වහන්සේලා තුරින් විශේෂ රහතන් වහන්සේ නමක් බවට මේ නන්ද නම් රහතන් වහන්සේපත් වුණා කියන අදහස මේ ධාරුස්සන්දෝකම සූත්‍රයේ සාරාංශ වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධාරුස්සන්දෝකම සූත්‍රය ඉතාමත් පැහැදිලි තේරුමක් ඇති සූත්‍රයක්. විශේෂයෙන් දුක්ඛ දුක්ඛනේ ඉතා කුසාසිකා සූවණක් පිළිස සමදනා වෙතින් ගත යුතු කරුණුකලක් මෙහි සඳහන් ව තිබෙනවා. බුද්ධ ශාසනයේ සම්මා දිට්ඨිය නිර්වාණයටයි නිම්නව ගමන් කරන්නේ. එවැගේම සම්මා සංකල්පය, සම්මා වාචාව, සම්මා සම්මන්තේ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංගාට නිම්නව ගමන් කරන්නේ නිර්වාණය වෙතයි. එවැගේම ප්‍රවණල යම් නැඹුරුව ගමන් කරන්නේ ඒ සාන්ත නිර්වාණමනස සාගරයටයි. යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති ශ්‍රවතකට සදපාරට සත්‍යසෝනන අර කියන කරුණාවෙන් දේරේ ඥාන ඒ නිර්වාණමනස සාගරයට සමිනෙන්නේ ඇති. උපමාවක් සංකේය භාග්‍යතුන් වහන්සේ මෙයින් පහදාලා දාලා. ඒකට මේ බුද්ධ ශාසනයේ මේ උපමාවක සැසඳෙන ආර්ය අෂ්ටාංග මාර්ග නැමැති ශ්‍රවතකට නැගිලා ඒ ශාන්ත නිර්වාණ සාගරයට ගමන් කළ රහතන් වහන්සේලා කීයක් නෙමෙයි දහහක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි අසංකේය පිරිසක් ඒ ශාන්ත නිර්වාණ ධාතුවට සකස් වුණා එම ආර්ය අෂ්ටාංග මාර්ගය නමැති ස්ථෝතකට නැගීගෙන එවැගේම අනාගාම සකදාගාම සෝවාන් කියන සසු මාර්ගඵල වලින් ඒ ශාන්ත නිවන ප්‍රසන්නනේ ආර්ය මහෝත්සවයන් වහන්සේලා ගණනෙ නැති කැසියාක්‍රයන් කියන්ට දරේ අසංකේය පිරිසක් ඒ නිවන් පුරයට සකස් වුණා. ඒක මේ කරුණ අට කෝරුණ තීර, කාරුණ තීර ආදි වශයෙන් කියන කරුණ අට මනමින් තේරුම් ගැනීමේදී මේ නිවන් මා ගමන් කරගත හැකි ආකාරය පහදා ගැනීමට පුළුවනි. ඒ අනුව සැලකීමේදී අදාපත මේ ලැබී යත්තා වූ සම්බුද්ධ ශාසනය මේ අන්තරාය කර කරුණ අතෙන් ආරක්ෂාව ලබාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය නැති ඒ නිර්වාණයට ගැතියට උත්තම ප්‍රෝතිසත අසලක් වේගෙන අපරක නොනවත අපරක නොරඟී ඒ නිවන දක්වාම යාගත හැකි සම්බුද්ධ ශාසනයක් අපට ලැබිලා තියෙනවා ඒ මේ සම්බුද්ධ ශාසනය මේ අවස්ථාවල ලංකාවේ බබලියනකටත් වුණා ඒ අතර නොකුත් හේතු නිසා බුද්ධ ශාසනය අන්ධකාරධාරයටත්පත් වුණා නමුත් දීර වීර ගුණ ඇති ශ්‍රද්ධා ප්‍රඥා සංකප්ප ඇති සතර කාරණිකා පරිපූර්ණ කළ මහෞෂධය ඉදිරිපත් කළ බුද්ධ ශාසනය නැවත නැවත ආලෝකමත් කරමින් සංඝාතස්සල් අවුරුදු මුළුල්ලේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නවන්ට ප්‍රයෝජන ගැනීම සඳහා බුද්ධ ශාසනයට නව ජීවයක් රාජේන ආලෝකයක් දෙනු බුද්ධ ශාසනය ආරක්ෂා කරන්ට ඉදිරිපත් වුණා ඒ අතර අද කාලේ ලංකාද්වීපයේ දහස් ගණනක් වික්ෂුන් වහන්සේලා වැඩ සිටියත් ඒ අර නිර්වාණ ස්රෝතකට ආර්ය අෂ්ටාංග මාර්ග ස්රෝතකට දසගෙන අසරමන් නොවි යන ස්වාමීන් වහන්සේලා ඉතාම දුර්ලභයි ඒ දුර්ලභ වූ ස්වාමීන් වහන්සේලා තුරින් අදාපීකාම ගෞරවයෙන් ආදරයෙන් ළඟ නමස්කාරයෙන් සේවනය කරන එවැගේම අනුගමනය කරන අපේ අපේ පූජනීය මහෝපාධ්‍යාය මහින්කානන් වහන්සේ වැනි ඒ නිවන් මඟ අතරමං නොවේ ගමන් කරන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ලැබුණ අප සෑම දිනාගේම සසර කරගත් මහා පිනක හේතුන් කියලා අපි මහත් සන්තෝෂයට පත් වෙන්නට ඕන. ඒ විදිහේ සම්යන් වහන්සේලාගේ සම්මතී භාවය අත්ත වශයෙන්ම මේ මුළු ලෝක ධාතුවේ සම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. නමුත් සාද බුද්ධ ශාසනය කියන්නේ කල්යාණ මිත්‍ර ශාසනයක්. සකල මේනවිදං ආනන්ද බ්‍රහ්මචර්යා යදිදං කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා ආනන්දය සම්බුද්ධ සාධන සියල්ලම හොවත් සියලුම සම්බුද්ධ සාධනය කල්යාණ මිත්‍ර සාවයක් කල්යාණ මිත්‍ර සහායතාවයක් යනවන් වහන්සේ පහදාවදාල බුද්ධ ශාසනය කල්යාණ මිත්‍ර ශාසනයක් බවයි එනිසා පුදරු මහින්කානම් වහන්සේලා ගැන කල්යාණ මිත්‍රයන්ගේ සහාය භාවයක් යම් කෙනෙකුට ලැබුණා නම් ඒ හැම දිනම වාසනාවන්තයි. එලාගෙම ඒ හැම දිනම ඒකාන්තයෙන් නිවන් ලබන්ට සුදුසුම් බවට ඒකාන්තයෙන් සත්‍යමානියයි. එනිසා ප්‍රථම දිනම අද මේ සමින අතුගරු මහණිකානන් වහන්සේට දීර්ඝායස සතමින් මේ සිද්ධ කරන්නේ ලෝක ධාතුවතම පොදු ලෝක ධාතුවතම අයිති වස්තුවක් ආරක්ෂා කිරීමේ මහත් මෛත්‍රී ප්‍රාර්ථනාවක් එනිසා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි යම් ප්‍රාර්ථනා වෙනවා නම් එය මෛත්‍රී කාය කර්මයක් වෙනවා. එවැගේම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි යම් ප්‍රාර්ථනා වචන පාවිච්චි කළා නම් ඒ සියල්ල මෛත්‍රී වචන කර්ම බාටපත් වෙනවා. එවැගේම අපේ අභ්‍යන්තරයේ මනසේ යම් ප්‍රාර්ථනා පිසිතිවිලි සිටුවා නම් ඒ පිළිබඳව ඒ සියල්ල මෛත්‍රී මනෝ කර්ම භාවයටපත් වෙනවා. ඒ අනුව සැලකීමේදී අද දවසේ අපි මේ සිද්ධ කරගන්න දෙන ආශිර්වාද පූර්වාංගම පුණ්‍ය කර්මය ඔබ සාසනයේ සිරස්කේත සමන වාලියම උසස් ප්‍රාර්ථනාවක් වේලා ප්‍රසාන දනාම සන්තෝෂ වෙන්නට ඕන. ඒකම අතිගරු මහණිකාණන් වහන්සේ යම් වගේ සාසන ප්‍රාර්ථනාවන් සිත් දරාගෙන මේ සසන පිළිවෙත් ළඟා සිටිනවා නම් ඒ උසස් සාසන ප්‍රාර්ථනාවන්ට තව තවත් ශක්තිය බලය ආශිර්වාදය ලැබෙන්ට හේතු වෙන මහා කුමකම අද දවසේ සම්පූර්ණ කරගත්තා කියලා අපේ පින්වත් සම්බ්‍රහ්මචාරී ස්වාමීන් වහන්සේලා එවාගේම පින්වත් ගායක මණ්ඩලයක් පිටුපිටා සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකම අපේ සිද්ධ කරගත් මහා පින්කම ඇතුලේ අපේ සංකාණය සම්මා දිට්ඨිය ලැබුණා ඇති. සම්මා සංකල්පනාව, සම්මා වාචාව, සම්මා සම්මන්තය, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ලැබුණා ඇති සුපිතා අපේ සිතේ ඒකක් පහල කරගන්න ඕනේ. ඒ හැම කෙනෙකුටම පැවැත්ම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන පැවැත්මක් නිසා අම සිතිවිල්ලක් ආසාව අප ගමන් කරා වෙන්නේ අමා මහ නිවන වෙතයි. එනිසා නිවන් දකින මහා පින්කමක් නිවනට සැලෙන මහා උදාර පින්කමක් අදාසේ උත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේට දීර්ඝවට සතුනේ සිද්ධ කරගත්තා කියලා අපට සන්තෝෂයෙන් පුළුවනි. ඒ එක්කම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සේවලාභේ සා භුක්තවේ සත්පුරුෂ භූමි යදිදං සකමතා සත වේදිකා කියන වචනය මහණේ කළගුණ ගන්නා බව හා කළගුණ කලකන බව සියලුම සත්පුරුෂ ධර්මයන් රෝපණය වෙන සත්පුරුෂ භූමියයි කියලා උන්වහන්සේ පහදාලා දාලා එනිසා ප්‍රයත්න සෝදනීය මහෝපාධ්‍යාය මහින්කානන් වහන්සේගෙන් සිදු මේ ශාසනය සේවය යන සලකා බැලීමේදී ලංකාවාසී සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින් සිද්ධ ගුණ සැලකිය යුතු සේවයක් වෙනවා. විශේෂයෙන් ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාන බද්ද සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලා නිරන්තරයෙන් ගරු ස්වාමීන් වහන්සේලා වෙත එම කෘතවේදීත්වය පවත්විය යුතු දෙනවා. නැත්නම් බුද්ධ ශාසනය පුරුමුණ අවදීක අතිගාරු මහෝපාද්‍යය මහණිකානන් වහන්සේ එවැගේම පූජ්‍ය කඩවැද්දේ මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වීමෙන් ඇති කරගත්ත මේ ශාසන සංවර්ධනය නිසා අප හැම දෙනාම ඒ අමා මහ නිවන් මාර්ගට යොමු වෙලා සිටිනවා. ඒකම දසදහස් ගණන් මහා ජනතාව ඒ නිවන් මාර්ගට පියවර තබලා තියෙනවා. එනිසා ඒ ශාසනයේ සුරක්ෂිතය පිණිස හේතු වන්නා වූ අප සෑම දෙනාට සාන්ත නිවන් පිණිස හේතු වෙන්නා වූ ධර්ම ආලෝකයක් එදාගේ වදාළ අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේට අපි දුආරය දැක්කේ ප්‍රකබුණ සලකනවා නම් අපේ නිවන ඒ සාන්තියෙන් අපට ආසන්න වෙනවා. එනිසා මේ අද දවසේ මේ ස්ථානය වගේම විශේෂයෙන් අපේ අතිපූජ්‍ය සංඝ සදවැද්දෝ මහා ස්වාමීන් වහන්සේගෙන් අවසර ලැබුණා. එම ස්ථානයේ අද මේ වගේම පහන් පූජා, මල් පූජාදීන් පූජා පවත්වලා පිරිත් දේශනා පවත්වන බව සිහිපත් කරන ලෙස එවාගෙන කුහිවැල්ල සෝන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ සදවිය ආරම්භ සේනාසනයේ තවත් ඒ නායකනේ සියයට මේ වගේම සත්‍යීමේ පින්කමද ඒකාන්තයෙන් පලක් කරනවා එනිසා ඒ මහා පින්කම් බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න යෙදී සිටින සම්වද්දිස්සික දිවි මණ්ඩලයක තැනේවා අනුමෝදන් වෙත්වා මේකින් අනුමෝදන්ව අපෝජනාහනිකාලන් වහන්සේ සතුවර සාධිකාය නිරෝධ සුවපත් භාවයෙන් යහතින් ආරක්ෂා කරගත්වා එලාගේම මේ සිදු කරගන් ලැබුණා වූ කුසලානුසංස ධර්ම බලය අතිපූජ්‍යනාහිමිපාණන් වහන්සේ දැන් සමයන් වහන්සේ නමක් සකස් කරලා අභාවස්ත්‍රාත් වූ ඒ දයාබර මාසිය දෙදෙනා වහන්සේ තත්වලා ඒ උතුමන්ගේ ධර්ම ප්‍රාර්ථනා සඵල වෙලා කාන්ත අමා මහ නිවන් සුවමත් වේවා කියලා පිටින් පමුණවන්නට ඕන. එවැගේම ස්වාමීන් වහන්සේ තුමේ ශාසන ප්‍රවෘජා සම්පත්තියේ සලසා දී වදාළ ඒ අපි පූජ්‍ය ආචාර්යපාද්‍යය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මේ උදාර පිනක් කළා. සතරක් අපට කල්යාණ මිත්‍ර වෙලා ඒ ගරුතර මහින්පාණන් වහන්සේලාගේ ධර්ම ප්‍රාර්ථනා සඵල වෙලා සාන්ත නිවන් සුවක් වේවා කියලා අපි පින්කමන තෝරන. එවැගේම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනය සීල සමාධි ප්‍රඥා පරිපූර්ණය කර ගැනීම පිණිස සිවරකින් පාක සේනාසන ධ්‍යානප්‍රස්ථාදීන් නිරන්තරයෙන් සංග්‍රහ කරමින් අනේක ආකාරයෙන් සහය සංකප්පයේ දෙන දායකකාර සාදු කින්නකින්ට මේ තේලුකින්ක්ව ඒ හැම දිනකම මේ ලෝතුරා සම්පත්තියන සිද්ධ වේවා එවාගේම සාරුන්දරයන් වහන්සේගෙන් ධර්මානුශාසනා ලැබු භාවනා ප්‍රතිපත්ති අනුගමනය කරන දීපාද සමදිනාටද මේ උතුම් පින්වත් ඒ සමදිනාටද නිවන් මඟ ආලෝක වේවා එසේම අතිගරු මහණිකානන් වහන්සේ මෙම නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින මුළු ලෝකයේම සිතක් සාන්තියක් මෛත්‍රී ප්‍රාර්ථනාවක් පවත්වමින් යම් බඳු සාසනාභූර්ජයක් පතනවන්න ඒ උදාර ප්‍රාර්ථනාව ඒ සාසන ප්‍රාර්ථනාව කරුවක් ප්‍රකාරයෙන්ම සඵල වීමට මේ සිදු කරගත් මහ පිනත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රතිස්ථාන කරමි එවැගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ බුද්ධ ශාසනයේ ණයයානිකයි බුද්ධ ශාසනයේ සාන්දෘෂ්ටිකයි සාන්දෘෂ්ටික බුද්ධ ශාසනය යම් තාක් කුසල ක්‍රියාවන් යෙදෙනවා නම් එහි ආනිසංසමක් අනාගතේ නොවේ ඒ මොහොතේ පටන් අත්කර ගන්න පුළුවන් කියලා එනිකාද මේ සිද්ධ කර ගන්න තිබුණා වූ සාන්ති ප්‍රාර්ථනා කිරීමේ මහා කුසලානිසංස බල වෙනුත් ප්‍රඥාත්‍රේම ගුණානුභාව බලයෙන්ොත් සිය මණ්ඩලයේ ආරක්ෂා වෙනොත් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් අතිගරුණා නිකානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිරෝධ සප ලැබේවා මේ අවුරුදු 79ක් ගත වුණා වගේම ඉදිරි කාලයේ නිරෝධ සුව ආරක්ෂා වෙනුන් සියක් අවුරුදු කලක් දීර්ඝායුෂ වින්දනයේ පෙරෙස්තුවා එවැගේම කාර්යමාන සිත කතන් වෙන දිනෙන් දින දිනු වේවා සමත භාවනාවෙන් වහවහ චිත්ත සමාධිය දිනු වේවා විපස්සනා භාවනාවෙන් දිනුම් දින විපස්සනා ඥාන දිනු වේවා සුවසේම මුන්දයාව සුවසේම අවදි වේවා සපෘතේන නොකනේවා දෙවියන් සමනුත්යන්ට ප්‍රිය භාවයේ තව තව දිනු වේවා දෙවියන්ගේ භූමිය ආරක්ෂාව සැලසේවා එවැගේම අධිකර සතුරු දින ජල වාසනාව ආදාදි දෙකින් සිනුතුන්ක් අනතුරක් නොම වේවා කාය සමාන සිටි පහසු නිවරම සැලසේවා සියලුම ධර්ම ප්‍රාර්ථනා සඵල වේවා සතර ස්කරතරණං නිකානං වහන්සේගේ උදාර ධර්ම ප්‍රාර්ථනා සඵල වේ අකල්ලා වූ බෝධියෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේතනසේ සමන වැඩ බදාල අජරාමර ශාන්ත අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි ගෞරව නමස්කාරයෙන් ප්‍රාර්ථනා කරමු එවැගේම අද මේ දවසේ අතිගාරු මහ නිකානං වහන්සේ යම් බඳු ධර්මමය ප්‍රීතියක් විඳ ගන්නවාද ඒ ධර්මයේ ප්‍රීතිය අප සෑම දිනකටත් හිඳ ගැනීමට ලැබේවා. ස්වාමීන් වහන්සේ යම් බඳු ආර්යසත්‍ය මාර්ගයේ ගමන් කර ගත්තද අප සෑම දිනකටද ඒ ආර්යසත්‍ය මාර්ගයේ සුවසේ ගමන් කර ගන්නට වාසනාව වේවා. ස්වාමීන් වහන්සේ යම් බඳු බෝධියකින් සත්‍යාරි සත්‍ය අවබෝධ කර ගන්නවද අප සෑම දිනකටත් අප ප්‍රාර්ථනා කරන බෝධියෙන් ඒ උත්තරීතර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ちょっと!